ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සතර බඹ විහෙරණද? සතර බ්‍රහ්ම විහෙරණේද? ද සතර කමඨහන්ද? අහහ. බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සති. මේ හතර තමයි. ඔව් ඔව් දැන් මෙහෙමයි දැන් මේ සතර කමඨහන් ආනාපාන සතිය වෙනි භාවනාවට මුලින් කරලා තියන්න ඕනේ. එතකොට ආනපාන සතිය වෙනි භාවනාවක් කරන්න පහසු වෙනවා. ඔකට කියන්නේ චතුරාරක්ෂා කියලා. චතුරාරක්ෂා කියන්නේ හතර පැත්තකින් ආරක්ෂාවක්. බුදු ගුණ වැඩිමෙන් ශ්‍රද්ධාව රැකෙනවා. මෛත්‍රිය වැඩිමෙන් සත්‍යයෙන් පුජ්‍යලංගෙන් එන පීඩා කරදර ආරක්ෂා වෙනවා. අසුභේ වැඩිමෙන් ජීවිත ජීවිතය පිළිබඳව ඇලීම් ඇලීම් වලින් හිත ආරක්ෂා වෙනවා. ඊළඟට මරණ සතිය වැඩිවීමෙන් අප්‍රමාද වීම නිසා ප්‍රමාදයෙන් ආරක්ෂා වෙනවා. මේ හතරෙන් ආරක්ෂා වුණාම තමයි භාවනාව කොයි හරි දියුණු කරගන්න පුළුවන්. ඔය හතරේ වැඩුවාම වඩා ප්‍රායට බොහොම පහසු වෙනවා. ඊට පස්සේ ආනපාන සතිය ගන්න. ආනපාන සතියෙන් කරන්නේ සමත භාවනාව වශයෙන් ධ්‍යාන වැඩිවීමනේ. ධ්‍යාන වැඩිවීම නිසා ඊට පස්සේ ඉතිරි කර්මස්ථාන දැන් අපි දත්තින් සාකාර ධ්‍යාන, අසුබ ධ්‍යාන, මෛත්‍රී ධ්‍යාන, කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන, වශයෙන් ධ්‍යාන ඔක්කොම දිනු කරගන්න පුළුවන්. ඒ ශානපාණයට හැරෙන්නයි අර හතර වඩන්නේ. ඔව්. ඔව්. දැනෙන තම අපට හිත සම්මාදි වෙන්නේ හිත තැම්පත් වෙන්නේ යම් විදිහකින් ඒක පුරුදු කරන්න ඕනේ කියලා. කිසි හයියෙන් කියන්නේ Taman දැහෙන්නේ. Taman දැහ. ඔව් ඔව් ඔව් ඔව්. ඉතින් කවුරුත් නැත්නම් තවත් හයියෙන් කිව්වක් කමන්නේ. ඒ මොකද අර හිතට මේ නිදිමත එනවාට දැන් නිදිමත වළක්වන්න හේතු හතක් වෙන එකක් තමයි සද්ද නගලා කියන්නේ. ඒකෝ නිදිමත අගෑරෙනවා. උකට කියන සජ්ජහයනා කියන යෝනාට අර මහන්සි නැතුව ඒක ගානකට කියන්නේ. ඒකට කමන්නේ. කිසි වරදක් නෑ. ඔව් ඔව් දැන් තමන්ගේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා කියන ක්‍රම රාශියකට බලන්න එයින් ප්‍රධාන ක්‍රම තියෙන හතරක් සසම්භාර සංකේප සසම්භාර විභක්ති සලක්වන සංකේප සලක්වන විභක්ති කියලා සතර ආකාරයකින් තියෙන ප්‍රධාන වශයෙන් ධාතු මනසිකාරය. ඊට වඩා අතිරේකව තව තියෙන 13 ආකාරයක්. ඒවා ඉතින් බොහොම සියුම් කොටස්. ඒක ඉතින් ඒක වර්ණ කෙනෙකුට තමයි කියන්න ඕන නැත්නම් පැටලෙනවා. සසම්භාර සංකේප කියන්නේ ගොඩ පිටින් කෙටියෙන් හිතන එකයි. ඒ කියන්නේ මේ දැන් ඔන්න අපි හිතමු මේ කයෙහි පඨවි කේසා පඨවි ධාතු ලෝමා පඨවි ධාතු කියලා කොටස් 20ක් තියෙනවානේ මත්තලුම් ගන් දක්වා ඒත් එක මේ ශරීරයේ කේසා ලෝමානසාදන්තා සච්චෝ කියලා මත්තලුම් ගම් මේ කොටස පඨවි ධාතු පඨවි ධාතු කියලා අන ගොඩක් එකට එකතු කරලා කෙටියෙන් හිතුවා ඒක සසම්භාර සංකේතය. ඒකකින් සසර පුරුදු කරපු භාවනාව දියුණුම නුවණ දියුණු කෙනෙකුට ලේසියෙන් සමාධි වෙනවා. ඊළඟට සසම්භාර විභක්ති. සසම්භාර විභක්ති කියන්නේ අර එකක් එකක් ගානේ එකක් එකක් ගානේ මෙනෙහි කරනවා. කේසා පඨවි ධාතු ලෝමා පඨවි ධාතු නඛා පඨවි ධාතු දන්තා පඨවි ධාතු හොම එකක් එකක් ගානේ ඒ සතර ධාතු වඩනවා මෙනෙහි කරනවා. ඒක සසම්භාර විභක්ති. එතකොට ඒ පඨවි ආපෝ තේජෝ වාය හතරකම මොහොම තමයි කියන්නේ. දැන් කෙටියෙන් කියනකොට තේසාසිත මත්හලුංගන් දක්වා පඨවි ධාතුවයි. පිත්තාසිත මුත්තන් දක්වා ආපෝ ධාතුවයි. සංතාප තේජෝ ධාතුවේ සිට පරිපාක තේජෝ ධාතුව දක්වා සතර තේජෝ ධාතුවයි. ඒ වගේම උද්ධංගම වාතයේට ආස්වාස ප්‍රාස්වාස වාස දක්වා හය කොටස වායු ධාතුවයි. කොහොම හිතන එක සසම්භාර සංකේත. ඊළඟට මේ 42 වෙන් කොට එකක් එකක් ගන්න කියනවා. හේසා පඨවි ධාතු, ලෝමා පඨවි ධාතු, නඛා පඨවි ධාතු 20. පිත්තම් ආපෝ ධාතු, සෙම්මං ආපෝ ධාතු, කුබ්බෝ ආපෝ ධාතු, ලෝහිතං ආපෝ ධාතු කියලා 12 එකක් එකක් ගානේ ආපෝ ධාතු කියලා මෙනෙහි කරනවා. ඊළඟට සංතාප තේජෝ ධාතු, පරිධාන තේජෝ ධාතු, ජීවන ඡේදෝ ධාතු, පරිපාඨක තේජෝ ධාතු එකක් එකක් ගානේ තේජෝ ධාතු බලනවා. උද්ධංගම වාතේ වායෝ ධාතු, අදෝම වායෝ වායෝ ධාතුව එවාගෙම කුච්චි සේවාතේ වායෝ ධාතු කොට්ට සේවාතේ වායෝ ධාතු අංගමංගානුසාරී වායේ වාතේ වායෝ ධාතු අස්වාස ප්‍රස්වාස වාතේ වායෝ ධාතු මේකක් ගානේ ඒ 42 බාන. ඔකට සසම්භාර විභක්ති කියලා කියනවා. ඊළඟට සලක්කන සංකේත. සලක්කන සංකේත කියන්නේ ඊට වඩා තවත් තේරුමක්. ඒකේ තේරුම පඨවි ධාතුවේහි සලස්කන සංදී පඨවි ධාතුවේහි තද ලක්ෂණේ කේශාවෙහි පඨවි තද ලක්ෂණේ පඨවි ධාතුව ලෝමාවෙහි තද ලක්ෂණේ පඨවි ධාතුව නකායේ තද ලක්ෂණේ පඨවි ධාතුව කියලා තද ලක්ෂණ වශයෙන් 20 බලනවා ඊළඟට ආපෝ ධාතු 12 තේජෝ ධාතු 4 වායු ධාතු 4 එකක් එකක් ගානේ බලනවා ඒක සසම්භාර මේ සලක්වන සංකේත. සලක්වන කියන්නේ සුවකීය ලක්ෂණ වශයෙන් කෙටියෙන් බලනවා. ඊට පස්සේ බලනවා සලක්වන විභාගය. ඒක බොහෝම පැතිරිච්ච එකක්. ඉතින් ඒක බලනකොට අත්ථීමස්මින් කායේ කේසා දෙතේ සතර ධාතුවකින් නිපන්නා වූ මේ කයෙහි විසකේනම් පට විසකේ නම් ධාතු කොටසක් ඇත්තේය කුසකීමේ ශරීරයෙහි හිස වේලා සිට සමමත පිහිටියා වූ හිස කියවනාහි යම් සේවනාහි තුඹසක් මත පිට හටගත් ඊතන මා පිට තුඹස මා පිට ඊතන හටගත්තේ යයි නොදන්නා හොදී තනද අපිවනාහි තුඹස මත පිට හටගත්තා ගත්තෙමි නොදන්නා හොද මෙසේ ඕනෝම් පිළිබඳව ආභෝග සමන්නාහර නැත්තාසේ හිසෙලා සිටි සම නොදන්නේය මාපිත කේසයෝ යත්තේ යයිද කේසයෝද මහී හිසනෝ මත පිතා ඇත්තෝ යයි නොදන්නේද මෙසේ ඔව් නෝම් පිළිබඳව ආභෝග සමන්නාහාර මනසිකාරණයත්ෝය ඔහොම එකක් එකක් ගානේ ලෝමවා ගම්හා දන්තා එකක් එකක් ගාන උපමා සංසන්දනය කරමින් ඒ කොට්ටාස එකක් පාසා තියෙන සතර ධාතු වෙන් කර ගන්නවා. දැන් කේශාවෙහි කියනවා සද්ද ලක්ෂණයනේ එහෙම තියෙනවා ආපෝ ධාතුව. එහෙම තියෙනවා තේජෝ ධාතුව. එහෙම තියෙනවා වායෝ ධාතුව. එකක් ගන්න ওই හතර බලන්න තියෙනවා. කේශාවේ ඡද්ද ලක්ෂණේ පඨවි ධාතුව, කේශාවේ ආබන්දර ලක්ෂණේ ආපෝ ධාතුව, කේශාවේ සීතෝෂ්ණ ලක්ෂණේ තේජෝ ධාතුව, කේශාවේ චලවෙන පොම්බන ලක්ෂණේ වායෝ ධාතුව. කොහොම එකක් පාසා හතර හතරම බලනවා. ඒකට පඨවි කොට්ටාස 20 සතර ධාතු. ආපෝ කොට්ටාස 12 සතර ධාතු. තේජෝ කොට්ටාස 4 සතර ධාතු. වායෝ ධාතු කොට්ටාස 6 ඒ සතර ධාතු. කොහොම එකක් වාසා බෑනේ සසම්භාර විභක්ති. ඒ කියන්නේ සලක්ෂණ විභක්ති. ස්වකීය ලක්ෂණ වශයෙන් ධාතු කොට්ටාස බෙද බෙදා බැලීම. ඔන්න ඔය සලස්මල තියෙනවා. මම මේ සඳහන් කළේ අර මෙහි අපි දීලා ඇති කර්මස්ථාන ප්‍රදීපේ කියන කොට. ඒකෙත් තියෙනවා තව තියෙනවා මේ සතිපට්ඨාන භාවනා කියලා පොතක් කියකි. ඒක තියෙනවා ධාතු මනසිකාරය සවිස්තරව. මේ කිදුන්නේ කොහෙද තියෙන්නේ මේ පුස්තකාලෙද? අන්න හරියකින් කැමතිනම් ෆොටෝ කොපි අරගෙන භාවිතාවට ගන්න පුළුවන්. ඒ සතිපට්ඨාන භාවනා කියන පොතේ තමයි සවිස්තරව තියෙන්නේ. ඒ කියන්නේ සතිපට්ඨාන කර්මස්ථාන 21ම තෝරලා තියෙන එකනේ. කර්මස්ථාන ප්‍රදීපෙත් තියෙනවා. ඊළඟට සමසප්පලිස් කර්මස්ථාන කියන පොතකුත් එතන ඇති. ඒකෙත් තියෙනවා ඒක අච්චර සවිස්තර කරලා නැහැ අර සතිපට්ඨාන දැක්වූ නිසා. ඒකකින් බොහෝම නුවණ වැඩෙන පිංක මේ භාවනාවක් කියන එක ගෝචර වෙන්නේ බුද්ධ චරිතයටයි. බුද්ධ චරිතයට තමයි ওই භාවනා හතරක් තියෙන මරණානුස්සතිය, උපසමානුස්සතිය, ධාතු මනසිකාරය ආහාර පටිකුල සංඥා හතර අනිත්‍යයට වඩා යැත්තෙන් පැහැදිලිව වැටෙන නිසා. ඔව්. ඒ ගාථා තුනේම කරන්නේ සතර කමඨයන් තමයි. නමාමි බුද්ධං ගුණසාගරන්තං ඒකට එතන බුද්ධ ගුණ. සත්තා සදා හොන්තු සුඛී අවේරා මෛත්‍රිය. කායෝ jiguccho sakalo dugando asubaya ගච්ඡanti සම්බේ මරණං අහංච මරණ සති. ඔය හතරම ගාථා තුනේ තියෙනවා. එකක බුදු ගුණ මුල් කොට එකක දහම් ගුණ එකක සංඝ ගුණ මුල් කොට. මේ සතර කමඨාම ගැලපෙන්න හදාපු ගාථාව. ආහ හොඳයි බොහොම හොඳයි. බොහොම හොඳයි. තේරුමක් දැනගෙන කිව්වනම් හොඳයි. හ්ම්. දන්නවනේ හොඳයි. දැන් සංඝික දාන දීමේදී සංඝයාගේ කාලයක් තියෙනවානේ උදේවරු ඉර අවර වෙන්න ඉස්සර සංඝයාට ඒ ආමිෂ ජාති පරිභෝග කරගන්න පුළුවන් නේ. දැන් වැඩ ඉන්න සංඝ පිරිස දානේ වන්දලා තව ඉතුරුයිනේ. එතකොට ඉර අවරණ තුරු ටිකක් බලාපොරොත්තු වෙන එක වටිනවා තවත් භික්ෂුන් වහන්සේලා ඒ විදිහ කියලා. එතකන් ඒ ටික වේ සංකන්තිය වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහනේ. එහෙම ආවේ නැත්නම් 12න් පස්සේ ඒ සංඝයාට සංඝසතු කළ ආහාර පාන වැනි යාවකාලික දේවල් 12න් පස්සේ සංඝයාට අවශ්‍ය නැහැ. ඒක අපතේ යන දෙයක්, අහක දාන දෙයක්. ඉතින් සංඝයාට වත්පිළිවෙත් කරපු කෙනෙකුට ගන්න පුළුවන්. වත්පිළිවෙත් කරනවා කියන්නේ සංඝයාට උපස්ථාන කළානි, ආවසේව කළානි. එහෙම කෙනෙකුට කිසි වරදක් නැහැ. සංඝයා හිතින් අත්හරිනවා. ඉතින් අර කල් සබා ගන්න පුළුවන් කෑම જાති තියෙනවා නම් පළතුරු, ඒ කිරිපිටි, ඒ සබා ගන්න දේවල් සංඝයාට ඒක වෙන් කළා කියන්න පුළුවන්. ඒක අපි ගන්න අවශ්‍ය නැහැනේ. අනිත් ඒ අහක දාන්න තියෙන දේ තමයි. නැත්නම් ඉඳුලිලා යනවා. බුද්ධ පූජා ගැන කියන්නේ ඒකයි. බුද්ධ පූජාව අස්කරනකොට සතිපොඩි දැම්ම කියලා පාපිකුත් නැහැ. අසරණියෙකුට දුන්න කියලා පාපිකුත් නැහැ. යම් හේකින් Tamand ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් වත්පිළිවෙත් කරලා ගන්න කැපයි. මල්ලාසනිය සුද්ධ කරලා, පරමල්ලාස් කරලා, බුද්ධ පූජා භාජන සෝදලා පිළිලා තියලා ඒ ඔක්කොම වත්පිළිවෙත්. ඒ කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරිද අපි? හැබැයි ඉතින් බුද්ධ පූජා බෙදනකොට හා මේක මට තමයි කියලා හිතන්නේ. එහෙම හිතුවොත් බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. පරිශේම <laughs> කතාවක් තියෙනවා. <laughs> එහෙමත් හොඳේ නෑ. ඒක කෙලින්ම බුද්ධ පූජා බුදුරජාණන් වහන්සේට අපි කැප කරලා පූජා කරනවා. දැන් ඊට පස්සේ කරන්න අස්කරණය කනේ. දැන් පරමාල් අස්කරන්නේ ඒ වගේ වතා. ගස්කලීපේ. කොහොමවත් විකාල වෙන්නේ ඉස්සෙල්ලා අස්කරන්නට ඕන. අස්කරලා අපත යන දේ තමයි මේ කෙනෙකුට සතුටුට දීම වරදක් නැත්තේ. අපේ පඬිතුක ස්වාමීන් වහන්සේ කියනවා මේ පන්සලේක මේ අපි හිටිය පන්සලනේ වෙන පන්සලක. ඉතින් හැමදාම එතන ආවසේව කරන කැපකරු කැපකරු කියන්නේ නිකන් දුල් කන් දෙන මිනිස්සේ. බුද්ධ පූජා බෙදනකොට බලාහන් ඉන්නවා. එක දවසක් කියනවා අද මුන් ඇට බෙදන්න එපා. ඒ මොකද කියලා අහන්න මට හෙම්බිරිස් ආවා. ඒ කියන්නේ ඒකට ගිජු වෙලා නේ. එතකොට පිනක් වෙන්නේ නැහැ. කෙනෙක් වෙන්න දැන් එහි ගල්දුවට ඉස්සරහා ගියා වැහිසීය කියලා කෙනෙක්. වැහිසීය කියන්නේ ඔන්න වැහිණිත දවස් වලට එයාගේ සාරිත්‍රය උඩ බල බල වඳිනවා. ඉර ඉර වඳිනවා. ඉරට වඳිනවා. සිහි කල්පනා අඩු මිනිසයා කාටවත් කරදරයක් නැහැ. ඈත ඉඳලා එන්නේ අපේ ආරණ්‍යට හැම දෙක තුනක් පයින් යවදගෙන සීනගම ඉඳලා යනවා ගල්දුවට. ඉතින් ඇවිල්ලා මෙයා ඉතින් ওই මොන මොනවා හරි කරනවා. <clears throat> අමදිනවා හරි මොනවා හරි කරනවා. ඉතින් බුද්ධ පූජා බෙදනකොට අනිවාර්යෙන් එයා ඉන්න ඕනේ. ඉතින් බුද්ධ පූජා අස්කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. කැපකරු කෙනෙක් කවමස් කරොත් එයා ගන්නෙ නෑ. අනික ඉතින් අපේ හාමුදුරන්ගේ වතක් තියෙනවා කැපකරුවන් ඉඳ තියන්නේ ඒත් මේවා සුද්ධ පාවිච්චි කරනවා. එතකොට මේ බුද්ධ පූජාව අස්කරණලාට මෙයා එනවා ඒගේ භාජනය අරගෙන. ඉතින් ඒකට ඕනේ ගාන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැම්මොත් තමයි ගන්නෙ. කැපකරුවම ගෙදන් දැම්මොත් ගන්නෙ. බන් බන යනවා. එදාට කන්නේ නැහැ. ඉතින් <laughs> ඒ වගේ පුද්ගලයෙක් ඉන්නවා ඉතින් ටික කලයි ඊට පස්සේ ආවේ නැහැ ඉතින් නැති වෙන්නේ. අර සමහරුන් ඉතින් ඒක මහා මේ මොකද එයා දන්නවනේ කොහොම පිරිසිදුවට මේක තියෙන්නේ <laughs> ඉඳුල් වෙලා නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේලා වන්දන කරන සමහර ඉඳුල් වෙනවා කියලා හිතෙනවානේ. ඒ තරමට සමහරුන්ගේ ජීවිතකම තියෙනවා. ඒ නිසා මහත්වෝ දැන් මේ බුද්ධ පූජා අස්කිරීමේදී ඒක අපතයන දෙයක්. ඒක අස්කරණ එක දැන් සතේ හිටියක් නැතත් මේක සතෙකුට සතු පිණිස වේවා කියලා දැම්මනම් ඒත් පිනක් වෙනවා. ඒත් පිනක් වෙන පින් සතෙක් ගනීවි. පින් අසරණෙක් ආවොත් එයාට දුන්නවර දක්නේ. බඩගිනි කාර්යයක් වෙනවන ආගන්තුකයෙක් ආවනම් වරදක් නැහැ. Tamanටත් අවශ්‍යතාවක් තියෙනවා නම් මොනවා හරි එදාදා ආහාර නැති හේතුවක් වගේ දෙයකින් වත් පිළිවෙත් කරලා වෙන භාජනයක අරගෙන ගන්න පුළුවන්. ඉස්සර පටෝගකින් බය ගන්නලා කියලා තිබුණේවා මේ වේලලා කුඩු කොල හුලඟ අරින්න ඕනේලු නැත්නම් වලක් කපල වල දාන්න ඕනේලු. ඒකද බුදුරජාණන් වහන්සේගේ සමහර වචන නිසා ඒ සූකර මද්දවේ කාටවත් දෙන්න එපා කිව්වනේ අනිත් දාන භික්ෂුන්ට දෙන්නේ සූපරමද්දවේ තථාගතයන් වහන්සේ දෙයලා ඉතුරු නම් වලක් කපලා වල දාන්න කියලා. ඒ අවස්ථානුකූලව. ඒ මොකද ඒ සූපරමද්දවේට මේ සක්වල වාසේ දෙවියන්ගේ දිව්‍ය ඕජස් එකතු කරලා දිව්‍ය අමෘතය. ඒක කෙනෙකුට දිරවන්න බෑ. බුදු කෙනෙකුට නැහැ. ඒකයි අර එපා කියන්නේ. ඒක දිරවන්න බෑ. දැන් අර මේ අසීබාරද්දානේ කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා බුදුරජාන් වහන්සේට දෙන්නගෙන අනිත් කිරිබත් භාජනයක් ගත්තේ නෑනේ. මම මේ බණ කියලා හරියට නටලා ගන්න එකක් වගේ <laughs> ඒක මට කැපෙන්නේ කියලා ආපසු මේ ගත්තේ නැතු ඉන්නකොට ඇහැ මේකට දැන් මම මොකද කරන්නේ? ඉතින් උන්වහන්සේ උපදෙස් දුන්නා ඔකෝ එක්කෝ තනකොළ නැති බිමට දාන්න. තනකොළ හිටියොත් සතුන් විනාශ වෙනවා. තනකොළ ගොඩේ දැම්මොත්. එහෙම නැත්නම් පණුවන් නැති සතුන් නැති වතුර දාන්න කියලා. ඒ මොකද? ඒ සතුන් නැති වතුර දැම්මේ සතෙකුට මේක දිරවන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේට යමක් යමේ පූජා කරන්න ගත්තනම් ඕකට දිව්‍ය අමෘත එකතු කරනවා. ඒක වෙන කෙනෙකුට දිරවන්න බෑ. ඒකයි අදහස. ඔව් දුන් දාන්න පටන් ගත්තා. ගිනි දැම්ම නෙමෙයි. දුන් දාන්න පටන් ගත්තා. ඒකේ තියෙන ශක්තිය. පස්සේ මිනිහා බොහොම කැටි ගැනිලා පාමුලේ වැදවැල්ලා කිව්වා මේ මම තේරුම් ගත්තා මට සමා වෙන්න මම පැවිදි වෙන්නත් ඕනේ කියලා. <laughs> පස්සේ පැවිදි වුණා අර රහත් වුණා. ඒ වෙලාවේ නෙමෙයි පස්සේ වෙලාවක ඔක්කොම බාහිර දීලා ඉන්නේ. අර බුදුරජාන් වහන්සේ දාන වුණාට වැඩියන්නේ මේ උන්වහන්සේ රහත් වෙන්න පින තියෙන ඒකට මඟ පාදන්න වැඩියි. හ්ම්. දැන් බුදුරජාණන් වහන්සේ ಗುಣ කියලා තමන්ගේ ಗುಣ කියලා ඒකෙන් ලැබිච්ච දෙයක් ගන්නෙ නෑ. ඒක කැපනේ. කාටුණත් එහෙම. සවිද්දන්ට කැපනේ. තමන් ගුණ ප්‍රකාශ කරලා ගන්නවා. හ්ම්. නෑ නෑ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන නොකරම සමහර දේවල් සිදු වෙනවා. අදිෂ්ඨාන කළොත් සමහර දේවල් සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවදාගෙන පින්දපාත ගමනක් වඩින්න ඕන නම් උන්වහන්සේ බුදුරැස් අකුලගන්නේ නැහැ. ස්වභාවයෙන් බුදුරැස් විහෙදෙන එකයි සිරිත අදිෂ්ඨාන නැතුව. එදාට බුදුරැස් අකුලන්නේ නැතුව කියනවා. එතකොට ගන්ධ කුටිය ඉලිපත්යෙන් ශ්‍රීපතුල තියෙනකොටම පටන් ගන්නවා උදුරස් විහිදෙන්නේ. සමහර දවස්වල පියවර ක්‍රියාවක් වාසන නෙළුම් මල් කියනවා. ඒ ඒවා අදිෂ්ඨාන කළා නෙමෙයි. පිනේ හැටි. සම හැම වෙතම පොළවේ ගල් කැට කැබිලිටි කටු කණු ඒවා තියෙනවනේ ඔක්කොම දෙපැත්තට ඉවත් වෙනවා. පොළවේ ගැඹුරක් තියෙනවා නම් වලක් ඕක සමතලා වෙනවා. කුසක් තියෙනවනේ ඕක මට්ටම් වෙනවා. මඩ හේනවා නම් මඩ වේලෙනවා. ඉතින් පොළොව සාමාන්‍යයෙන් මේ පළස් එළෙම වාගේ උන්වහන්සේගේ ත්‍රිපතල පිළිගන්න සකස් වෙනවා. ඒ ඔක්කොම අදිෂ්ඨානෙන් නෙමෙයි. ඒක පිනේ හැටි. පිනියන් පුණ්‍ය කාර්මිකාන භාවය. අර බුදුරැස් විහිදීමක් අදිෂ්ඨානෙන් නෙමෙයි. අදිෂ්ඨානෙන් කරන්නේ ඒක වළක්වන එකයි. නැත්තම් හැම වෙලාවෙම බුදුරැස් විහිදෙනවා. ඉතින් ඒ එතකොට දැන් අදිෂ්ඨාන නොකරමු දැන් මිනිස්සු පැලඳි ආභරණ දිලිසෙන්න ගන්නවා. තූර්ය භාණ්ඩ තිබූතයන්ම ලැබෙම මිහිරියන්ගෙන් නාද වෙනවා. දැන් ඇත්තෝ කුංචනාද කරනවා. අස්සෝ හේසාරව කියලා අස්සයන්ගේ නාද කරනවා. එතකොට උඩ ඉගිලින පියාසට කරන පක්ෂීන් බිමට බහිනවා. බැලලා නාද කරනවා. එතකොට මේ ගොදුරු ගමින් හිටිය කමින් හිටිය සූපාව හරක් එළුව බැටළුව මුව ඔක්කොම නවත්තනවා ඒ වගේම අර මුහුදේ දැන් ඒ වෙලාවේ හැටියට ඒ බුදුරජාස් පේනවා නම් ජලයකට ජලයෙන් මාළුව පව හෙල්ලෙන්නේ නැතු ඉන්නවලු වරලොප්පට හොල්ලන්නේ නැතු ඒ තරමට අර උන්වහන්සේගේ ඉතින් අර පාරමිතා ප්‍රාතිහාර්යයක් ඒක අදිෂ්ඨානයක් නෙමෙයි දෙවියෝ කරනවා නෙමෙයි දෙවියන් කරන්න දෙයක් නැහැ ඒකයි ඉබේම සිදු වෙන්නේ. සත්‍ය අවබෝධ කරගෙන කොමහත්මියෝ මෙහෙමයි ත්‍රිපිටකය නොකියාපු ත්‍රිපිටකයේ යථා සත්‍යය නොඇසූ අයට සැක ඇති වෙනවා නේ. දැන් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා නේ. මහා ප්‍රදාන සූත්‍රයේ ඊළඟට ලක්ෂණ සූත්‍රයේ දීඝනිකාය කෙලින් මුන්වාසගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කරපුවා තියෙනවා. ඒවා අනිත්‍යයට ගොතන්න බෑ. ඒ සූත්‍රය තරම්ම සාරවත් දේවල්. අනික දැන් උන්වහන්සේ තමන් වහන්සේ ගැන නොකිය බුදුරුන් ගැන සිදුවෙන දේවල් කියලා තියෙනවා. දැන් බුද්ධ වංශයේ කියවනකොට ලස්සනට පේන එක එක බුදුවරයන් වහන්සේලා සිදුවෙච්ච තත්ත්වයන්නේ එහෙමනම් ඉතින් මුළු තුන් පිටකේම බුදු කෙනෙකුගේ නෙමෙයි අනිත්‍යය කියලා කියන්න වෙනවා. ඒතකොට බුද්ධ ධර්මයක් නෑ. නේද? ඒක අපට ලොකු අවාසියක් නේ. අවාසියක් කියන්නේ අතරමං වීමක්. බුදු ධර්මයේ ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. අර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේට විපාක වාරණුව දුෂ්කර ක්‍රියා කරන්න සිදු වෙන එක ධර්මතාවක්. ඒ කාලේ බුදු රැස් නැහැ. ඒ කාලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ තිබුණු උපතින්ම ලැබිච්ච ඒවා නේම. ඒ ඔක්කොම ගිලා බැස්සා. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය සිව්පස්සේ පාවිච්චි නොකිරීම නිසා ශරීරයෙන් පිටින්ම ඇටසැකිල්ලක් වෙන මට්ටමට ගිලා බැස්සා. අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ පවා සංග වී ගියා. ඊට පස්සේ දවස් 15ක් තමයි කෙටි කාලය තුල උන්වහන්සේ පින්නපාත වැළඳීමෙන් පස්සේ දවස් 15ක් තරම් ඉතා කෙටි කාලයක් තුල මේ අවුරුදු 6ක් රස වෙච්ච ශරීරයේ යථාර්ථයෙන් පුෂ්ටිමත් සකස් වුණා. එතකොට බුදු වෙන දවසේ ඉබේම ශරීරාලෝකයේ වේදෙනවලු බුදු වෙන ඉස්සර. අර සුජාතාගේ කාලි දාසි එහෙන් බය වුණේ ඒකනේ. దేవතාවෙක් ගිමට බයලා ඉන්නවා කියන්නේ. ඒ ඔක්කොම අර ඇත්තට මේ අපි කියනවා නම් බුද්ධ ජීවිතයක් කියන්නේ පාරමිතා නිර්මාණයක්. පාරමිතා නැමැති කුසල සම්භාරයක නිර්මාණයක්. ඒතකොට උන්වහන්සේ අවශ්‍යතාවුව පුජ්‍යලයන්ට අඳුනගන්න බැරි හැටියට වන්නේ වෙලාවල් තියෙනවා. දැන් අඟුලිමාල වෙත ගියේ කවුද කියලා අඳුනන්න බෑ. පැවිද්දෙක් විතරයි දැනගන්න පුළුවන්. දැන් අර එක උපාසිකාවක් කාශ්‍යප මහ රහතන් වහන්සේට දන් හැන්දක් දෙන උපාසිකාව. කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උසෙන් බොහෝම සමීපයි. ඒ වාගේ මඟත් බොහෝම ශක්තිමන්තයි. මේ පරිපූර්ණයි. ඉතින් ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේ ගන්නකොට හා මේ මගේ පුතා හාමුදුරුවෝ නේද කියලා පම්පීරිසිය බෙදුවා. ටිකක් බම ගානගෙන මින්න කාශ්‍යප රහතන් වහන්සේයා. අනේ මට වැරදුනා කියලා දුවගෙන ගිහින් අර <laughs> පාත්‍රයට අත දාලා පීරිසිය ගත්තා. <laughs> එවනම් බුදුරජාණන් වහන්සේ අර බුදු කෙනෙක් අඳුනා ගන්න බැරි වෙන හැටියට බුදු රැස් අකුලගෙන සාමාන්‍ය භික්ෂුවක් හැටියට තමයි එකලාව ගියේ. අර ඉතින් පස්සේ තමයි කාශ්‍යප රහතන් වහන්සේට ධර්ම සංවේගය ඇති වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩින්න ප්‍රදේශයක නම් අය කවදාකවත් හිටින්නේ ආවේ නැහැ. අර තිප්පලි ගුහාවට ගිහින් එහේ ආරණ්‍යෙමයි හිටියේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අර අවශ්‍ය කාර්යයක් මතු කරන්නයි ඔය ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේ උපාසිකාවට අපේ බෝසතාණන් වහන්සේ සාරාංශ කල්ප ලක්ෂයේ තුන දාන පාරමී පිරුවානේ. ඒ තථා ඒ බෝසතුන් වහන්සේගෙන් දානේ නොගත් සත්‍යයක් මේ ලෝකේ නැහැලු. නමුත් ඒ උපාසකම්ම ඉඳලා නෑ මේ සක්වර. පිටසක්වර කියලා කිව්වා. බෝසතුන් වහන්සේගෙන් දානයක් ලැබලා නැහැ. එහෙම ලැබුණා කියනොත් නම් කවදාකවත් ඕක වෙන්නේ නැහැ. ලොන්නේම කියලා තියෙනවා. <laughs> ඉතින් අපිත් එතකොට උන්වහන්සේගෙන් දාන ලැබලා තියෙනවා සසර. සසර. <laughs> ඒක බරපතලයි. බරපතලයි. ඒ කියන්නේ Taman නොදන්නා කෙනෙක්ව ඉඳගෙන දන්න කෙනෙක් හැටියට මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒකේ ආදීනව කියලා තියෙනවා අනාගතයේ බුදුරු 1000ක් බුදු වුණත් බුදු කෙනෙක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. බුදුබණ ආબોධ කරගන්න බැරි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමක් නේ. බුද්ධේ කම්සති සැකේකුත් නැහැ කෙලින්ම කියනවානේ. සැකේකුත් නෙමෙයි කෙලින්ම කියනවා. ඔව්. ඉතින් එයා දැක්කෙත් නැහැ. එයා දැක්කෙත් නැහැ. එක්ක කවුරු හරි පඬිතිය කියපු වචනයක් ඔය කතා කරන්නේ Taman දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි යම් කිසි විදියකින් යමෙක් යමක් කියනවා නම් ඇත්තට ඇසූ පමණින් ස්ථිරව පිළි නොගෙන සොයා බලන්න ඕන. සොයා බැලීමෙන් අපට නියම විසඳුම ලබා ගන්න පුළුවන්. කොයි දේ වුණත් එහෙමයි. මේ කොයි දේ වුණත් සොයා බලා විමසීමෙන් පිළිගත්තොත් වඩනවා. නැත්නම් අවිනිශ්චිතව තියාගන්න ඕනේ. මේක මම තව සොයන්නට ඕනේ කියලා. ඒකයි පිළිවෙල. ඍජුව කියන්නේ තින් අර ශ්‍රද්ධාවක් නෑ ඒ වගේම මිච්ඡා ඥානෙ තියෙනවා. මිච්ඡා ඥානෙ කියන්නේ වැරදි අවබෝධය. ඒ මිච්ඡා ඥාන කියලානේ මාර්ගාංග කියලා කියනවානේ 12ක් අකුසල පැත්තේ 12ක්. ඒ නිසා ඒ නිසා තින් අපි කොහොම ප්‍රවේශම් වෙන්නට උන් දැන් බලන්න අපේ බෝසතුන් වහන්සේ ගටිකාර කුම්භකාරතුමා මිත්‍රයා. එතුමා ආශ්‍රමයක් හදලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සහිත සංඝ පිරිසට කුටි හදලා වස් වැසෙව්වා. ඒ ආශ්‍රමයේ තියෙන ගංගානම් ගඟාස බඩ මෙයාගේ ගෙදර තියෙන්නේ. එයා එතුමා අනාගාමී. ඒ වගේම දෙමව්පියෝ දෙන්න අන්දයි අන්ද දෙමව්පියන් උපස්ථාන කරමින් ඉන්නේ. මුඳ මුදල් පාවිච්චි කරන්නේ විකාල භෝජනයක් නෑ බ්‍රහ්මචාරී බොහෝම උසස් ජීවිතයක්. හැබැයි එතුමා වංශයෙන් පහත් වුණත් උසස් පුද්ගලයන් ගැන හොඳට දන්නව අඳුරනවා. ඉතින් ওই ජෝතිපාල මානව කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් මානවකේ. බොහොම උගත්, බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ගියා තමන්ගේ මිත්‍රත්වයේ නිසා ජෝතිපාල මානව ප්‍රමාවිත ගිහින් කිව්වා මිත්‍රයා මගේ ආශ්‍රමයක් තියෙනවා. එතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස වස්වසලා ඉන්නවා. සමුන්නාසෙත් එමු බලන්න. එයා ඉතින් ගත්ත කටටම එකවරට කියනවා ඉසමුඩු කරගත් පමණින් කසාවත් හඳපැරුව පමණින් බුදු වෙන්න බෑ. ඔය බොරු බුදු කෙනෙක් කිව්වා. අන්න වචන වැරදෙන තැන. අයමත් ආරාධනා කළා. තුන් සැරයක් ආරාධනා කළා තුන් සැරේම ওই වචනේ කිව්වා. ඉතින් ඊට පස්සේ ආ එහෙනම් ගඟට යන්න නාන්න කිව්වා. ඒකට කැමති. ගඟේ නාන්න කැමති බ්‍රාහ්මණයෝ. ඉතින් ගිහිල්ලා ඉතින් මේ දෙන්නා දෙකට නාන්න වංශය හැටියට කැප නැණි ගටිකාර ගොඩ හිටිය ජෝතිපාලමානතුමා ගඟේ නෑව. නාලා ගොඩ වුණා. ඇඳුම් මාරු කරන්න ඉස්සරම කිව්වා මේ ළඟම ළඟ තියෙන ආශ්‍රමය අපි යම් බලන්න. තුන් සැරයක්ම අර විදිහට ප්‍රතික්ෂේප කළා. දැන් වාර 6යි. වාර 6ම එක විදිහට ප්‍රතික්ෂේප කළා. නමුත් ගටිකාරතුමා හරි බුද්ධිමත් කුජලී. එයා නාගාමි කියවහම එතුමාට තරහ එන්නෙත් නැහැ. ඉතින් එතුමා මේ ජෝතිපාල මානුතුමා දැන් ඉසකේ කලඹ ලෙහලාන ඉන්නේ කොණ්ඩෙන් අල්ලගත්තා. යනවද නැද්ද කියලා. ඇත්තට මේ ආත්ම ශක්තියක ඉතින් ජෝතිපාල මානුතුමා හිතුවලු අනේ මේ පුජ්‍යලයා මගේ කේශ කලාපෙන් අල්ලන්න මොන තරම් හිතේ ශක්තියක් තියෙන්න ඕනද? මේ මොහුගේ ශක්තිය නෙමෙයි. මේ දකින්න යන්න ඕනේ කියන තථාගතයන් වහන්සේගේ බලය යන්න ඕනේ කියලා මිත්‍රයා කියන යන් කිව්වා. ඉතින් අඳුන් ඇඳගෙන ගියා. ඉතින් ගතේකාරතුමා වැඳලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ මගේ මිත්‍රෙක්, ඉතාම හිත මිත්‍රෙක්. මෙතුමාට සුදුසු අනුශාසනාවක් ලැබේ. ඉතින් අපේ ආශිර්වාද වහන්සේ දන්නවනේ කවුද මේ කියලා ඊළඟට බුදු වෙන්නේ ඉන්න බෝසතුන් වහන්සේ. ඉතින් සුදුසු දේශනාවක් කරාම ජේතුපාල මානුකතුමා මිත්‍රයාට කිව්වා ගස්තිකාරතුමාට මිත්‍රය ඔබ මෙච්චර කලක් බණ අහනවා. ඇයි පැවිදිම වෙන්නේ? මේ තුන් ධර්මයක් මෙච්චර පිරිසිදු ධර්මයක් තියෙනවා. මම පැවිදි වෙනවා. මම මෞඛ්‍ය දෙන්න බලා ගන්න කෙනෙක් නෑ. මම පැවිදි වෙනවා. ආ එහෙනම් මෙතන මම මහාන වෙනවා. එලා මහාන වෙලා ත්‍රිපිටක ඥානීය ධ්‍යානාභිඥාලාවීව 24 වෙනි විවරණේ ලැබුවා. බලන්න එදා ඒ වචන 6 කියන්නේ එක වචනේ 6 වාරයක් ප්‍රකාශ කිරීමේ අකුසලයේ කොච්චර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න හේතු වුණා. ඉතින් ඒ මේ බෝධිසම්භාර පුරාණ බුදු වෙන දිනුත් එමුදක් කොහොමනම් අනිත් කෙනෙකුට කොහොම විපාක දෙයිද නේ? හැමදාම පාරවර දෙනවා. කවදාකවත් මහාන වෙන්න ලැබෙන්නේ නැහැ උසුම් තැනක. කවදාකවත් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරන් ලැබෙන්නේ නැහැ. ඒ තමන්ගේ මිසදිටුවක් නේ අර. ඒ දිට්ඨිය ඒ කියන්නේ ඇති දේ නැති කොට හිතෙනවා නැති දේ ඇති කොට හිතෙනවා. ඒක නිසා යම් කිසි කාරණයක් විනිශ්චය නැතිනම් ඒක කියු ඵලයෙන් බාර ගන්න සිදුසු නෑ. පසුගිය කාලේ 81 අවුරුද්දේ අපි දඹදිවගේ වෙලාවේ අපේ කණ්ඩායමේ හිටියා වාර 24ක් දඹදිව ඒ පිරිස එක්ක යන බොහොම වැදගත් මහත්මියෙක් ජයතිලක මහත්මයා කියලා වයසයි ඒකට අවුරුදු 70ක් විතර. එයා තමයි මේ පිරිසට කරුණ කියා දෙන්නේ. ඉතින් අර ගන්ධ කුටියේ ජේතවනාරාමේ ගන්ධ කුටියේ බාලා කියන ඒක තියෙන කොටස් තුනක්. ඉස්සරහා කොටස, මැද කොටස, අග කොටස. අග කොටස තියෙන කාමරය අඩි 10ක විතර දිග පළල කාමරයක්. ඉතින් පිරිසට පෙන්ලා කිව්වා මේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සැතපුණු කාමරේ ඉතින් මේ කාමරේ හිටිය කෙනෙක් 12 ශ්‍රේණියක් ඉන්නේ කොහොමද? උස තියෙනකන් මේ බලන්න 12 ශ්‍රේණියක් තියා මේ අඩි ගානයි මේ දිගපාරේ තියෙන්නේ. ඉතින් මං කිව්වා ජයතිලක මහත්තයෝ ඔය කතාවම නවත්තන්න. මේ ඉන්නේ මැද්දට ඔය කුටිය බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු තියෙන කිරිකර කුටිය. ඔය කුටිය වැඩි හිටියේ නෑ. ඔය කුටිය ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිදැගුම් කරන්නේ බුදුරජාන් වහන්සේට ගොඩාක් දේවල් පූජා කරනවා. ඒවා සංඝයාට බෙදා දෙන තුරු ඔය කුටිය කියන්නේ. ඔක පිරිකර කුටිය, ගබඩාව කියලා අපි කියන්නේ. මෙන්න වැඩි හිටියේ තැන, මෙන්න ඇද තුණු තැන කියලා මම කිව්වා දිගපැලම මල බලන්න කියලා. ඒ කියන්නේ උතුරට සිරිපත දකුණට සිරස නගිනද බලාගෙන බටහිර පිටුපාල සැතපෙන්නේ සිංහසෙයියාවේ. මේ මෙතන කොහොමද කියලා එතකොට මිනිස්සයා තේරුම් කරගත්තා. ඉතින් ඔය යන්නේ හැමෝටම මොහොමනේ කියන්නේ. ඉතින් අර අපි කාරණාව තේරුම් අරන් හිටිය නිසා පැහැදිලි කරා. ඊට පස්සේ අර සද්ධාලෝක ස්වාමීන් වහන්සේත් එතන ඉන්නවනේ ජේතවනේ ඔය වන්දනා පිළිස කරුණ කියන්නේ ඒ උන්වහන්සේ කිව්වා ඊළඟ දවසක. මම ඒ නමට කිව්වා. ඊට පස්සේව කියන්නේ පස්සේ. අනේ ආඳුරු නිස්සද්ද වුණා. ඒ මොකද අර කවුරු කවුරු කියන කාර කියන්නේ මේ හිතා බලන්නේ නැහැ. හිතා දැන් ස්ටෝක්කුව තියෙන එකට කියනවා ප්‍රමුඛ කියලා. ඒක ස්ටෝක්කුව ඉඩකට තියෙනවා. <clears throat> එතන තමයි රජෝරු මැති ඇමිතුරු කුටියට ආවම සම්මුඛ වෙන්නේ ආගන්තුකයත්තු. නැද කොටස තමයි කවුරුත් නෑ ඇඳ විතරයි තියෙන්නේ. අර අග කොටස තමයි <clears throat> වැඩි ඉන්න මේ ඒ කාලේ පිරිකර සම්පත් කරන්නේ. ඉතින් ඔය වාගේ හැම දෙයක් ගැනම සොයා බලා ඕනේ තීරණය ගන්න නේද? තියෙනවා තියෙනවා. තියෙනවා තියෙනවා. <clears throat> තියෙනවා අර කපිල වස්තු නුවරින් ලැබුණා කිව්වනේ ධාතුන් වහන්සේලා ඒවා ඉතින් ලංකාවට වැඩම කෙරෙව්වානේ ඒවා එතන කපිල වස්තු මේ නවදිල්ලියේ මියුසියම් එකේ තියෙන බොහොම ලස්සනට ගරුත්වයෙන් තැන්පත් කරලා රහසියෙන් බලන්න පුළුවන්. ඉතින් මෙහෙම කියන්නේ ඉතින් ඒ උපදේශ දෙන උපදේශකයන් වහන්සේ. ඒ කියන්නේ දානයට වඩා සීලය උතුම්, සීලයට වඩා භාවනාව උතුම්. ඒකට එකිනෙකට ආනිසංස වැඩි කියන එකනේ. දැන් වේලාම සූත්‍රය කියලා තියෙන්නේ ආනාපාන සතිය ගැන තින් කියලා නෑ. එතන ඔන්න මේ ත්‍රිසංගත සතර දින දානට වඩා පන්සිල් නොරකින ගිහිගොඩ දින දානේ මහත්ඵලයි. ඊට වඩා පන්සිල් රකින බෞද්ධ නෝනිකර දෙන මහත්ඵලයි. ඊට වඩා ධ්‍යානලාභී තාපසිකිනුර දෙන දානේ මහත්. කොහොම ඊළඟට තිසරණගත බෞද්ධ දෙන දානේ මහත්ඵල. කොහොම ගිහිල්ලා ගිහිල්ලා සහතන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා ලෝතුරා බුදු පිළිපදින දාන් සියල්ලට වඩා මහත්ඵලයි. ඊට වඩා කියනවා මුළු පොළොව තලයේ සමතලා කළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ආසනින් ආසන ගෑවෙන්න වාඩි කරවල ප්‍රණීතව දෙන සිව්පස දාණයට වඩා සිවුදිනින් වඩන සංඝයාට ආවාසයක් කරවීම මහත්ඵලයි. ඊටත් වඩා තිසරණේ පිහිටීම මහත්ඵලයි. ඊටත් වඩා පංචශීල පිහිටීම මහත්ඵලයි. ඊට වඩා මේ සුවඳ පිළක් ආග්‍රහණය කරන තරම් කෙටි වෙලාවක් ඒ කියන්නේ තත්පරයක් තරම් කිරිපීරන් දෝන අතරන් කෙටි වේලාවක් සිළු සත්ව සූපත් වෙත්වා මෙත් වැඩිම මහත්ඵලයි ඊට වඩා ඇසිතීහින තරම් කෙටි වේලාවක් සිළු සංස්කාර අනිත්‍යයි දුකයි අනත්තයි විපස්සනා කිරීම මහත්ඵලයි කියලා තියෙනවා එතකොට ඒකින් මේ උපදේශ දීලා තියෙන්නේ අනිත් ඒවා පහත් කොට කියම නෙමෙයි ප්‍රතිපත්තියට යොමු කිරීම. දැන් ප්‍රශ්නා කිරීම කෙලිම නිවනටනේ. නිවනට ප්‍රතිපත්තියට යොමු කිරීම අර සියල්ලට වඩා උසම් බාපහදා දෙන්නයි දේශනා කළේ. අරවා ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. කර්ම සියල්ලම චිත්ත ආහා සිතට සම්බන්ධයි. ඔව්. හැම කර්මයක්ම සිතත් එක්කමනේ පහළ වෙන්නේ. මනෝකුබ්බංගමා කියේ නිසානේ. කර්ම කිව්වහම හැම චිත්තචෛතසිකයක්ම හැම චෛතසිකයක්ම සිත පෙරට කරන්නේ පවතින්නේ. නිසා හිතක් සම්බන්ධයි. දැන් දැන් අර අපි ඊයේ කිව්වනේ හේතුඵල සම්බන්ධතාවයේ අවිජ්ජා සංනා උපාදාන චේතනා කර්ම කියලා. චේතනා කියේ චේතනා චෛතසිකයේ කර්ම කියේ මුළු චිත්තචෛතසික සියල්ලම. දැන් අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. ඒ වචනේ කියනකොට අපට කුසල චේතනා රාශියක් පහළ වෙනවා. ඒක චේතනා. ඒ කුසල චේතනාව එක චිත්තචෛසික රාශියක් පහළ වෙනවා. ඒවා තමයි කර්ම භව කියලා කියන්නේ. කර්ම භව සංස්කාර කර්ම භව කියන්නේ. එතකොට අපි ඒක සෝමනස්සහගතව නම් নমස්කාර කිව්වා. අර පළවෙනි මහා කුසාසිත පහළ වෙලා. එතන තියෙනවා චිත්තචෛතසික ධර්ම 34ක්. ඒ ඔක්කොම අර කර්මයටයි තියෙන්නේ. ඒකට කියන කර්ම භව කියලා. දැන් උපාදාන පත්‍ය භව කියන්නේ එතන ඒ මුළු චිත්තචෛතසික සම්පින්දනය. අවිජ්ජා පත්‍ය සංකාරයෙන් චේතනාවට නම. දැන් මෙහෙමයි බෙදලා තියෙන්නේ. ඒ නිසා හැම කර්මයකට චිත්ත සම්බන්ධයි. චිත්ත සම්බන්ධයි. ඔව් මෙහෙමයි. චේතනාවක් නොමැතිව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ සිතාමතා නොකරන දේවල් තියෙනවා. නමුත් එතන චේතනාවක් තියෙනවා. ඒක මේ ඒවට කියන අභ්‍යවහාරිකයි කියලා. අභ්‍යවහාරිකයි කියන්නේ ඉතින් බරපතල නෑ කියන එකයි. දැන් අපි හිතමු දැන් ඉතිපිසෝ ගාථාව කියනවානේ. ඒ ඕනකමින් කියනකොට අමතක වෙලා කියවෙනවානේ. කොහෙද කොහෙද කොහෙද ගිහිල්ලා. කොහෙ කියවෙනවා. එතකොට ඒ ඒ කියපු ඉතිපිසෝ ගාථා වලට අමතක වුණේ මොකද්ද? ඥාන විප්‍රයුක්ත වුණා. නමුත් සිත තියෙනවා ඒක. ඒකේ සිත තියෙනවා දුබලයි. නුවණින් තොර නිසා. අර සිහියෙන් කියනකොට නුවණත් එක්ක වැටහි වැටහි කියනකොට ඒක ප්‍රබලයි. අන්න ඒක අර උස්පහද්දේදි නිසා චේතනාව අර කර්මයෙන් තොර එකක් නෙමෙයි ඒකට. ඒ ඥාන විප්‍රයුක්ත කුසල චේතනා පහළ වෙනවා. අකුසල චේතනත් එහෙමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගමන් කරනකොට අපි දන්නේ නැහැ සතෙක් පෑගිලා මැරෙන්න පුළුවන්. එතන කිසි ලෙසකින් චේතනාවක් නැහැ. ඥානයුක්ත චේතනාව කියන්නේ ඕනකමක් ඇත්තෙම නැති නිසා සතාපත් තලන්න මරන්න ඕනකමක් නැහැ. Taman හිතාගෙන යන්නේ මේ මගේ පායටවත් සතෙකුට හිංසා නොවේවා කියලා. ඉතින් අපි නොදැනුවත් ඒ සතෙක් තැල්ල මැරෙන්න ගියා කියලා කොයිලසකින්වත් කර්මයක් බැඳිලා නැහැ. අඩු වශයෙන්වත් කර්මයක් බැඳිලා නැහැ. හැබැයි තින් කර්මයක් බැඳෙනවා ඕන සතෙක් පෑගිච්චා ඕන සතෙක් මැරිච්චා කියලා කියනවා. ඒකට වරදයි. ඒකට නොපෑගුණත් පාපයක් වෙලා. ඇයි අපිරිසුදු චේතනාව නෑන්නේ? පෑගුණොත් අනිවාර්යෙන් ප්‍රාණඝාතයක් වෙනවා. <laughs> ඔව් ඔව් ප්‍රශ්න වුණොත් වෙන ආපත්‍ය වෙන වෙන වෙන අකුසලයක් වෙනවා. ප්‍රාණඝාත අකුසලේ නෑ. එතන කියන්නේ කුක්කුච්ච කියලා පසුතැවිල්ල ඒකත් එක්තරා අකුසලයක් තමයි පටගෙහි තියෙන්නේ. මේ එහෙම වෙලා අපි හිතන්නට ඕනේ හිත පිරිසිදු වෙන්න මේ ඒ කියන්නේ මේ මම අතින් නොදැන මේක සිදු වුණා. මින් ඉදිරියට වැන්නක්වත් නොවේවා. ඒ මගෙන් අතින් සැලිච්ච සතාට මතු සතරදී දුකක් නොවේවා. සුව වේවා. මෛත්‍රී කරන්න. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමු වූයේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.